ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ තුන්තොට අලවල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති නෙළුම්දිනිය නාපේ ශ්‍රී සීලානන්ද මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගලිගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද පල්ලේගම සෝමරතන ආවිධාන ස්වාමින්දයන් වහන්සේ අද දේශකයන් වහන්සේ වම්මික සූත්‍රය ඇසුරෙන් වී කරුණු පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ.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 විසින් දේශනා කොට වදාළ ඉතා වැදගත් ගාථා දේශනාවක් මුල් කරගෙන ධර්මානුශාසනාවක් පවත්වන්නට සූදානම් වෙන අවස්ථාවයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව මිනිස් ජීවිතයට සැනසෙල්ල ගෙන දෙන උතුම් දේශනාවයි. බුදුන් වහන්සේ වැඩ හිටපු කාලේ ජීවත් වන මිනිස්සුන්ට ඇති වුණ සියලු කායික මානසික වේදනාවන් දුරින් දුරු කර ගන්නට උන්වහන්සේගේ දේශනාව මහෝපකාරී කරගත්තා උදව් උපකාර කරගත්තා. ඒක නිසා අදත් මේ ගුවන් විදුලිය මගින් පැවැත්වෙන ධර්ම දේශනාවක් ඔබට හොඳ දහම් චින්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මම තෝරා ගන්නට යෙදුනේ. අද සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධාතහා දේශනාවක් මතක් කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් වම්මික සූත්‍රය කියලා කියනවා. වම්මික සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාව කරන්න සූදානම් වෙන්නේ ඊට පෙර ආතුව වචනයක් සඳහන් කරන්නට ඕනේ බුද්ධ දේශනාව ශ්‍රවණය කරන ඇත්තන්ට ලෝතර බුදුන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ ශ්‍රවණය කරන්න කියලා අනුදැන වදාලේ වෙනින් වෙනින් සිටිවිලි වලින් හිත ඈත් කරගෙන කරන වැඩ වලින් ඈත් වෙලා කරන කතා බහෙන් ඈත් වෙලා සිතත්, කයත්, වචනයත් කියන ద్వාරත්‍රයම සාන්ත කරගෙන, සංසුන් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න කියන වගයි බුද්ධ දේශනාවට අනුව ඔබට දෙන්න තියෙන චින්තාව දහම් චින්තා. වම්මික සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමාර කාශ්‍යප කියන පොඩි හාමුදුරන් වහන්සේ නමක් මුල් කරගෙන. කුමාර කාශ්‍යප කියන මේ පොඩි හාමුදුරුවන්ගේ ජීවිත කතාව අපට ටිකක් හොයලා බලන්නට විමසලා බලන්නට මේකට පෙර අවශ්‍යයි. දේශනාව කරන්න පෙර කුමාර කාශ්‍යප හාමුදුරුව කියන්නේ කවුද? කාගේ කවුද කියන එක කෙටියෙන් හරි සිහිපත් කරලා දුන්නයින් පස්සේ මේ සූත්‍ර දේශනාවේ උගන්වන දහම් කරුණු වලට ඔබට ඒක මහෝපකාරී වේවි. අවබෝධ කරගන්නට. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී හිටපු බොහොම සදහවත් දායක පවුලක අම්මයි තාත්තයි දුවණියයි මේ තුන් දෙනාම පුදුම විදිහේ ශ්‍රද්ධා සම්පන්න පිරිසක් දිනපතාම බුද්ධෝපස්ථානයට යනවා සවැත් නුවර ජේතවනාරාමෙට උදේ හවස ගිහින් බුදුන් වහන්සේට අප උපස්ථාන කරලා බුදුන් වහන්සේගෙන් බණ අහලා එන සිරිතක් තිබුණේ පුංචි දුවණියටත් මේක හොඳට හුරු වුණා. පුංචි දුවණිය ලොකු මහත් තත්ත්වයටපත් වෙනකොට වැඩි වියටපත් වෙනකොට දෙමව්පියෝ කල්පනා කළා දුවණියට විවාහයක් කරලා දෙන්න. නමුත් පුංචි දුවණියගේ පුංචි කාලේ ඉඳන්ම හිතට කාවැදිලා තිබුණේ තුනුරුවන් ගැන ලොකු විශ්වාසයක් ගරුත්වයක්. ඇය හිතෙන් යටි හිතෙන් හිතාගෙන හිටියේ කවදා හරි මටත් ශාසනයට ඇතුල් වෙන්න සිදු වුණොත් වාසනාවක් කියලා. ඔහොම කල්පනා කරමින් හිටියේ. ඒක නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වැඩ කටයුතු වලට බොහොම කැපවීමෙන් සහ සම්බන්ධ වෙලා ඉන්නකොට තමයි දෙමව්පියෝ යෝජනා කළේ දුවණියට විවාහය. දුවණිය එකපාරටම කියා හිටියේ මට විවාහයක් නෙවෙයි අවශ්‍ය සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න මෙහෙණින් වහන්සේලා ඉන්න තැනකට යන්න කියලා. අම්මා තාත්තා කල්පනා කරලා උත්තරේ දුන්න ඔබ ලොකු මහත් කරගත්තේ මහාන කරන්න නෙවෙයි. પરම්පරාව පවත්වාගෙන යන්නේ. ඒක නිසා ඔබ විවාහයක් කරගත යුතුයි කියන ප්‍රකාශනය එක්කලේ. දුවණිය අන්තිමට දෙමව්පියන්ට තිබුණ කීකරුකම නිසා අකමැත්තෙන් හරි හා කිව්වා. බොහෝම හොඳ සත්පුරුෂ මානවකයෙක් හොයලා දුන්නා විවාහ කරගන්න. විවාහ වෙලා අවුරුද්දක් පමණ ගිහි ගෙදර බොහෝම සතුටින් ජීවත් වුණා. ස්වාමියාගේ හිත දිනාගත්තා. හිත දිනාගෙන ස්වාමියාගේ වත්පිළිවෙත් ඔක්කොම කරමින් ඉන්නකොට දවසක් ස්වාමියාගේ දෙපා වැඳලා ඉල්ලා හිටියා. මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. ස්වාමියා කල්පනා කළා ඇය ගිහි ගෙදර වැඩවලට වැඩිය කැමති පැවිදි ජීවිතයටයි. ඒක නිසා ඒකට ඊට සලසා දීම හොඳයි කියලා කල්පනා කරලා කැමැත්ත දුන්නා. අන්තිමට මහ පෙරහැරකින් කැඳගෙන ගියා. මෙහෙණි ආරාමයකට ගිහින් බාර දුන්නා. කොතනටද අරගෙන ගියේ ඔය වෙනකොට දේවදත්ත හාමුදුරුව භික්ෂු භික්ෂූණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන්ම කොටසක් කඩාගෙන වෙනම නිකායක් හැටියට වෙනම පැත්තක තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. මේ දියණිය ගිහින් බාර දුන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ පාර්ශවයේ මෙහෙණි ආරාමයකටයි. ඒ මෙහෙණි ආරාමෙදී ඇය මහාන කළා. ටික කාලයක් මහානදම් පුරාගෙන ඉන්නකොට අනේ දරුවෙක් බිහි වෙන ස්වභාවය ඇයගේ ජීවිතේ මතුණ ඇයගේ ශරීරයෙන් මතුණ. දරු ගැබක් පිහිටියා. අනිත් මෙහෙණින් වහන්සේලාට මේක පැහැදිලිව පෙනුණා. ඒ මෙහෙණින් වහන්සේලා බියටපත් වුණා. දේවදත්ත හාමුදුරන්ට මතක් කළා. ස්වාමීනි මේ අහවල් මෙහෙණින් වහන්සේ දරුවෙක් බිහි කරන්න සූදානම කියන ප්‍රකාශනය කරනවත් සමගම දේවදත්ත හාමුදුරුව කලබලයටපත් වුණා. වහාම පන්නලා දාපල්ලා. මෙතන නවත්ත ගන්න එපාපට මහා නින්දාවක් එනවයි කියන ප්‍රකාශනය කළා. අන්තිමට ඇයට එතනින් පිට වෙලා යන්න සිද්ධ වුණා. ඇය අසරණයි. කර කියාගන්න දෙයක් නැහැ. අවසානයේට ගිය ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමෙටයි ගියේ. බුදුරජාණන් වහන්සේට වැඳලා අඬ අඬ ප්‍රකාශ කළා තමාගේ ජීවිතයට මුණ පාන්න සිදු වුණ මේ අනුවේදනීය අවස්ථාව. ලෞතර බුදුරජාණන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ ගෙන්නුවා විසාකා උපාසිකාවත් ඒ වගේම අනේපිඩු මහසිටුතුමත් කොසල් මහරජුරුවත් මේ සියලු දෙනා ඉදිරිපිට මේ මෙහෙණින් වහන්සේ විසාකා උපාසිකාවට බාර දුන්නා ඇය පිළිබඳව පරීක්ෂණයක් කරන්නයි කියලා. විසාකා උපාසිකාව මේ මෙහෙණින් වහන්සේ පිළිබඳව නිවැරදිව පරීක්ෂණයක් කරලා අවසානයේට තීන්දුව දුන්නා. ඇය ගේ මේ දරු ගැබ පිහිටලා තියෙන ගිහි ගෙදරදී කියලා. ඇයගේ මහානකම පිරිසිදුයි කියන එක ඔප්පු කළා. ඉන්පස්සේ ඇයට නිදහස ලැබුණ මෙහෙණි ආරාමේ ඉන්න. මෙහෙණි ආරාමේ කාලයක් ගත වෙනකොට දස මාසයක් විතර ගත වෙනකොට අනේ පුංචි දරුවෙක් බිහි කළා. මෙහෙණි ආරාමේ දරුවෝ හදන්න බෑ. ඒක නිසා ඇය ඒ දරුවා ප්‍රසූත කරනවත් සමගම කොසල් මහරජුරුව පසේ නදී කොසල් රජුරුව මේ පුංචි දරුවා බාර අරගෙන රජමාලිගාවට ගෙනihin කිරියම්මාවරුන්ට දීලා හදා වඩා ගත්තා. කිරියම්මාවරු ළඟ හැදුනේ වැඩුනේ පුංචි දරුවා. කාශ්‍යප කියන නමින් ප්‍රසිද්ධියටපත් වුණා. නම තැබුවේ කාශ්‍යප කියලා. රජමාලිගාවේ හැදුන නිසා කුමාර කාශ්‍යප නමින් ප්‍රසිද්ධියටපත් වුණේ අවසානයේට. හත් අවුරුදු වයස එනකොට මේ පුංචි දරුවටත් මහාන වෙන්නමයි හිත. ඉන්පස්සේ ඒක දැනගත්තා. කොසල් මහරජුරෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේට බාර දුන්න මේ කාශ්‍යප පුංචි පුතා බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ උදව් උපකාරය ඇතුව ශාසනයට ඇතුල් කළා. දැන් බුදුරජාණන් වහන්සේ හරීම ආදරේ මේ කාශ්‍යප පොඩි හාමුදුරන්ට. බුදුන් වහන්සේට ගිලම්පසක් ලැබුණොත්, පළතුරක් ලැබුණොත් මේක අර කාශ්‍යපට දෙන්න කියලා පිටත් කරලා අරිනවා. භික්ෂුන් වහන්සේලා අහනවා මොන කාශ්‍යපටද ස්වාමීනි? කුමාර කාශ්‍යපට දෙන්න. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම කුමාර කාශ්‍යප නමින් චිර ප්‍රසිද්ධියටපත් වුණා. 12 වෙනි අවුරුද්ද ගෙවිගෙන යන කාල සීමාව උදා වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මහානදම් පුරණ පොඩි හාමුදුරුව අවසානයේට බුදුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන කල්පනා කළා මමත් යන්න ඕනේ බණ භාවනා කරන්න කියලා. සවැත් නුවර ජේතවනාරාමේ පිටුපස තියෙන විශාල වනාන්තරයක් අන්ධ වනයේටයි වැඩම කළේ. අන්ධ වනය කියන එක බුදවරු දෙනමකගේම කාලෙදී එකම නමකින් ප්‍රසිද්ධියටපත් වුණු වනාන්තරයක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් ඕකට අන්ධ වනය නමින්මයි විවහාර කරලා තියෙන්නේ කියලා ඔය අටුවාවේ කියවෙනවා අන්ධ වනය කියන නම හැදිලා තියෙන්නේ ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දීර්ඝායස බුදුවරයෙක් අවුරුදු 20000ක් වැඩ ඉඳලා පිරිනවම් පාපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසුරුනේ නෑනේ. උන්වහන්සේගේ ශ්‍රී දේහේ ඒක ඝන වුණා. ඒක නිසා සියලුම එදා හිටපු රාජ කුමාරවරු කතා කරගත්ත රජවරු කතා කරගත්තා. මේ ධාතුන් වහන්සේලා විසුරුනේ නැති නිසා එකම තැනක උන්වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් කරලා චෛත්‍යයක් හදමු කියලා. සියලුම දෙනා කැමති වෙලා අන්තිමට තීරණයකට ආව යොදුනක් උසට චෛත්‍යයක් බඳිමු කියලා. මොනවැන්ද චෛත්‍ය බඳින්නේ? රත්තරන් ගඩොලින්. රත්තරන් ගඩොල් කොහෙන්ද හොයන්නේ කියන තීරණේ ආවට ප්‍රශ්නේ ආවට පස්සේ මහරජුරෝ බාරගත්තා. මම චෛත්‍යයේ කොටසක් පැත්තක් ඉවර කරලා දෙනවා. රජුරුවන්ගේ පුතා පටවින්දර කුමාරයා මමත් කොටසක් චෛත්‍ය අවසන් කරලා දෙනවායි කිව්වා. ඒ වගේම ඇමතිවරුන්ගේ අගතම්පත් ඇමතිතුමා මමත් කොටසක් ඉවර කරලා දෙන්නම් කීවා. දැන් චෛත්‍යයේ තුන් පැත්තක වැඩ කෙරෙන්නට පොරොන්දු කරගෙන තියෙනවා. අනිත් පැත්තේ වැඩ කටයුතු බාරගත්තේ රටේ හිටපු සිටුවරයා. චෛත්‍ය සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා කරගෙන යනවා දැන් රජතුමාගේ කොටසත් කරනවා රාජකුමාරයාගේ කොටසත් කරනවා මහා ඇමතියාගේ කොටසත් කරනවා නමුත් අර සිටුවරයාගේ කොටස අවසන් කරන්න බැරි වුණා. ඔහු ළඟ තිබුණ ධනස්කන්ධය අවසන් වුණා. ඒක නිසාම සිටුවරයා මේක කොහොමද කරන්නේ කියලා බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහල අනාගාමි ඵලයටපත් වුණ සෝරත කියලා උපාසක මහත්මයෙක් හිටියා. එතුමා කල්පනා කළා මේ චෛත්‍ය හදන්න දැන් හතරක් අවශ්‍යයි. කරත්ත 500ක් හදලා මුළු දඹදිව පුරාම තැනින් තැනට ඇරියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000ක් වැඩ ඉඳලා පිරිනුවම් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කරලා චෛත්‍යයක් හදනවා. කැමැති කැමැති අයට රත්තරන් පරිත්‍යාග කරන්න පුළුවන් කියලා. මිනිස්සු ළඟ තිබුණ විශාල ධනස්කන්ධයක් රත්තරන් වලින්ම මේ කරත්ත පිරෙව්වා. ඔක්කොම අරගෙන ඇවිල්ලා මේ චෛත්‍ය ගොඩනැගලා අවසන් කළා. සෝරත උපාසකතුමා චෛත්‍ය වඳින්න කල්පනාවෙන් ඉන්නකොට ලියුමක් ආවා චෛත්‍ය වර්ධන සමිතියෙන් මෙන්න දැන් චෛත්‍ය වැඩ අවසන් එන්න වන්දනා කරන්න කියලා. ඔහුට හදිස්සිය අර මහා ඝන වනාන්තරයක් මැදින් කෙටි පාරක් තියෙන ඔතනින් යන්න තීරණය කළා. ඒ වනාන්තරයේ මැද යනකොට තමයි මහ විශාල හොරු කණ්ඩායමකට අහු වෙලා මේ උපාසකතුමා මරණයටපත් වුණා. අනාගාමි ඵලයටපත් වුණ සෝරත උපාසකතුමා මරණයට පත් කරනවත් සමගම ඔහුගේ ප්‍රාණ ශක්තිය නිරුද්ධ කරනවත් සමගම සියලු හොරුන්ගේ ඇස්සන්ද වුණාය කියලා අටුවාවේ කියවෙනවා. ඒ ඇස්සන්ද වුණ තැන තමයි අන්දවණේ කියන නමින් චිරප්‍රසිද්ධියටපත් උනේ. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අන්දවණේටයි වැඩම කළේ. අන්දවණේට වැඩම කරවලා ගහක් යට වැඩ හිටියා. බණ භාවනා කරන්ද බුදුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන සමහර විට රැ එළි වෙන තෙක් උන්වහන්සේ භාවනාවට වෙදලා අන්දවනේ ගහක් යට වැඩ ඉන්න. දවසක් මැදම රාත්‍රියේ ගෙවිලා සුළු වේලාවක් යනකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක පුංචි පොඩි හාමුදුරුව ළඟට මුළු අන්දවනේම ආලෝකවත් කරමින් එක්තරා දේවතාවෙක් ආවා. මුළු අන්දවනේම එළිය වැටුණා. දේවතාව ඇවිල්ලා කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවෝ ඉදිරිපිට හිටගෙන ප්‍රකාශයක් කරනවා මහන මහන මං කියන දේ හොඳට අහගන්න කියලා පුංචි කතාන්තරයක් කියලා දෙනවා. මේ දේවතාව ප්‍රකාශ කරනවා මහන හුඹහක් තියෙනවා. මේ හුඹහ උදේ ඉඳ රෑ වෙනතෙක් ගිනි ඇවිලෙනවා. රෑ එළි වෙනතෙක් දුන් දානවා. එක බ්‍රාහමණයෙක් ඇවිල්ලා සුමේද කියලා තරුණයෙකුට කතා කරලා කියනවා සුමේද ආයුධයක් අරගෙන මේ තුඹ සහාරන්න තුඹ සහාරගෙන පටන් ගත්තා සුමේද තුඹ සහාරගෙන යනකොට හම්බ වුණා අගුලක් ස්වාමීනි අගුලක් සුමේද කෑ ගහලා කියනවා බ්‍රාහ්මණතුමා නියම කරන අගුල ගලවලා ඉවත් කරන්න නැවත හාරගෙන යන්න නැවතත් හාරගෙන යනවා ඒ හාරගෙන යනකොට හම්බ වුණා ගෙම්බෙක් ස්වාමීනි ගෙම්බෙක් ගෙම්බත් අයින් කරලා හාරන්න නැවත හාරන්න ඒ හාරගෙන යනකොට හම්බ වුණා දෙමන් සන්ධිය. ස්වාමීනි දෙමන් සන්ධිය දෙමන් සන්ධියත් අයින් කරලා හාරගෙන යන්න. ඒ හාරගෙන යනකොට හම්බ වුණා පෙරහංකඩයක්. ස්වාමීනි පෙරහංකඩයක් පෙරහංකඩෙත් අයින් කරලා හාරගෙන යන්න. නැවත හාරගෙන යනකොට හම්බ වුණා මස්කප් ඉදිබුවෙක් ඉදිබුවෙක් හම්බ වුණා ස්වාමීනි ඉදිබුවෙක් කියලා කෑ ගහනවා. ඉදිබුවත් අයින් කරලා දාලා නැවත හාරගෙන යන්න. ඒ හාරගෙන යනකොට හම්බ වුණා මස් කපන කොටයක් හා කැත්තක්. ස්වාමීනි මස් කපන කොටේකුයි කැත්තකුයි තියෙනවා. සුමේද ඒකත් අයින් කරලා හාරගෙන යන්න. නැවත හාරගෙන යනවා. ඒ හාරගෙන යනකොට හම්බ වෙනවා මස් වැඩල්ලක්. ස්වාමීනි මස් වැඩල්ලක්. මස් වැඩල්ලත් අයින් කරලා හාරගෙන යන්න. නැවතත් හාරගෙන යනකොට හම්බ වෙන්නේ නාගෙක්. ස්වාමීනි නාගෙක්. ආහා සුමේද නාගයා හා ගැටෙන්න එපා. නාගයාට හිරිහැර කරන්න එපා. නාගයාට වන්දනා කරන්න කියන මේ ප්‍රකාශනය කරලා දේවතාව මේ කතාව අවසන් කරලා අන්තිමට ප්‍රකාශ කළා මහණ හෙට උදේ පාන්දර ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ගිහින් මේ සිදුවන සියලු ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේට මතක් කරන්න. මට නම් පේන්නේ නැහැ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් කැරෙන්නට රහතන් වහන්සේ කෙනෙක් කැරෙන්නට මේක පැහැදිලි කරලා දෙන්න සුදුස්සෙක් මේ ලෝකේ ඉන්නවයි කියලා. දෙවියන් මිනිසුන් බඹුන් අතර කිසිවෙක් නැහැ කියන එකයි මගේ හැඟීම. උදේ පාන්දර ගිහින් බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්ති මතක් කරන්න කියන ප්‍රකාශනය කරලා දේවතාවන් උපෙනී යන්න ගියා. කුමාර කාශ්‍යප හාමුදුරුව උදේවරුේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට වැඩම කරවලා බුදුන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වෙලා මේ සිදු වුණ ප්‍රවෘත්තිය ඔය විදිහටම බුදුන් වහන්සේට සිහිපත් කළා. ස්වාමීනි මම ඊයේ රාත්‍රියේ හිටිය අන්දවනේ ගහක් යට වැඩ ඉන්න වෙලාවේදී රෑ 15 පැය පහුවෙලා ටික වෙලාවක් යනකොට එක්තරා దేవතාවෙක් ඇවිදින් මා ඉදිරිපිට පෙනී හිටිය මුළු පළාතම ඒකාලෝකවත් කරමින් ඒ దేవතාව ප්‍රකාශ කළා මට මහාන මහාන කියලා దేవතාවක් කතා කරලා කතාන්තරයක් කියලා දුන්නා බුදුහාඳුරනේ. උඹහක් තියනවලු මේ උඹා උදේ ඉඳලා රෑ වෙනකල් දුන් දානවා. උදේ ඉඳලා රෑ වෙනකල් ගිනි ඇවිලෙනවා. රෑලි වෙනතෙක් දුන් දානවා. බ්‍රාහමණයෙක් ඇවිල්ලා සුමේද කියලා තරුණයෙකුට කතා කරලා කියනවා සුමේද මේ තුඹට ආයුධයක් අරගෙන හාරන්න කියලා. ඒ හාරගෙන යනකොට අගුලක් හම්බ වුණාලු. අගුල අයින් කරලා හාරන්න කීවා. නැවත හාරගෙන යනකොට ගෙම්බෙක් හම්බ වුණාලු. ගෙම්බත් අයින් කරලා හාරන්න කීවා. ඒ හාරගෙන යනකොට දෙමන් සන්ධියක්ලු. දෙමන් සන්ධියත් අයින් කරලා හාරන්න කීවා. හාරගෙන යනකොට හම්බ වුණා පෙරහංකඩයක්. පෙරහන් කඩෙත් අයින් කරලා හාරන්න කිව්වා. ඒ හාරගෙන යනකොට හම්බ වුණා ඉදිපුවෙක්. ඉදිපුවත් අයින් කරලා හාරන්න කිව්වා. හාරගෙන යනකොට මස් කපන කොටයක් හා කැත්තක් හම්බ වුණා. ඒකත් අයින් කරලා හාරන්න කිව්වා. ඒ හාරගෙන යනකොට මස් වැඩල්ලක්ලු. මස් වැඩල්ලත් අයින් කරලා හාරන්න කිව්වා. එහෙම හාරගෙන යනකොට නාගයෙක් හම්බ වුණාලු. නාගයා හා ගැටෙන්න එපා කියලා මේ దేవතාව කතාව අවසන් කළා. ස්වාමීන් වහන්සේට මේ ප්‍රවෘත්තිය මතක් කරන්න කියලා අවසානයේට මට ඒ దేవතාව සිහිපත් කරලා නොපෙනියන්න කියලා. අනේ බුදුහාමුදුරනේ මට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන කතාවේ තේරුම? ප්‍රශ්න 20ක් මෙතන ඉදිරිපත් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුමාර කාශ්‍යප මම ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම් කිය. බුදුබණ ටික පටන් ගන්නෙ මෙතන ඉඳන්. ලෞතර මාමේනි බුදු පියාණන් වහන්සේ මේක විස්තර කරපු හැටි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාර කාශ්‍යප මේ වම්මික කියලා කියන්නේ තුඹසට නම <coughs> තුඹස කියන තේරුම පාලියෙන් කියන්නේ වම්මික කියන වචනේ වම්මික කියන වචනේ තේරුම වමාරනවා කියන තේරුමයි වේය කියන සතා කෙල වමාරලා වමාරලා පස්තික දිය කරලා තමයි තුඹ සහදන්නේ. තුඹ සහදලා ඉවර වුණාට පස්සේ වැහි පිට වැහි වැස්සක් නැහැ ඕකාය කිසි දවසක දිය වෙන්නේ. ඒ වගේම මේ මහ පොළවේ ජීවත් වෙන මුගටි, මීයෝ, හිකනැල්ලෝ වගේ සත්තුත් ඔය තුඹස ඇතුළට රිංගලා වමාරනවා. ඒ වමාරණ නිසා තුඹසට වම්මික කියන වචනේ යොදලා තියෙනවා. කුමාර කාශ්‍යප මම දකිනවා මේ ශරීරයටත් වම්මික කියන වචනේ සුදුසුයි කියලා. ඇයි එහෙම දේශනා කරන්නේ? මේ ශරීරයත් නිතරම වමාරණ නිසායි. දොරටු 9කින් නිතරම ජරාව වමාරන නිසා ශරීරයටත් වම්මික කියන නම සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වම්මික තුඹස උදේන රෑ වෙනකල් දුන් උදේන රෑ වෙනකල් ගිනි ඇවිලෙනවා රෑලි වෙනතෙක් දුන් දානවයි කියලා කුමාර කාශ්‍යප මේ සිහිපත් කළේ దేవතාව බලන්නකො මිනිස්සු උදේ පාන්දර නැකිතලා හිතගිනි ගත්තු පුජ්‍යලයෝ වගේ දඟලන දැඟලීමක් රෑ වෙනතෙක් කරන කියන වැඩ කටයුතු වලදීලා මුළු තුඹසම ගිනිගත්තා වගේ මිනිස්සු වෙදිලා ඉන්න වැඩවල. හැන්දෑවට වැඩ කටයුතු ටික ඉවසන් අවසන් කරලා ගෙදරට ගිහින් තියෙන දේක් කාලා බීලා නිින්දට වැටෙනවා. සමහර ඇත්තන්ට රැ එළි වෙන තෙක් නිින්දක් නැහැ. හෙට උදේ මොනවද කරන්න තියෙන්නේ? කොතනින්ද වැඩ පටන් ගන්නෙ? හෙට දවසේ කළ යුතු වැඩ කටයුතු පිළිබඳව එළිවෙනතේ කල්පනා කරන මිනිස්සුත් මේ සමාජ ජීවත් වෙනවයි කියන එක පැහැදිලි කරලා දීපු හැටි. ඒක තමයි සෑලි වෙන තෙක් දුන් දානවයි කියන්නේ. මේ ශරීරයේ ස්වභාව ලෞතුරා බුදුහාඳුරු දැකපු පැත්ත. ඊට පස්සේ බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා සුමේද කියලා තරුණයෙකුට කතා කරලා කියනවා ආයුධයක් අරගෙන මේ තුඹ සහාරන්න කියලා. කුමාර කාශ්‍යප මෙතන බ්‍රාහ්මණය කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට නමක්. බාහිත පාපත්තතෝ බ්‍රාහ්මනෝ බාහිත පාපත්තතා බ්‍රාහ්මනෝ බහැර කරන ලද පව් ඇති උතුම බ්‍රාහ්මණයා ලෝතර බුදුරජාණන් වහන්සේට බ්‍රාහමණ කියන නම ඉදලා තියෙනවා. සුමේද කියලා කියන්නේ සූ කියන්නේ යහපත් මේද කියන්නේ නුවණ. යහපත් නුවණ ඇති පුජ්‍යලයා සුමේදයි. යහපත් නුවණ ඇති පුජ්‍යලයා තමයි බුද්ධ ශ්‍රාවකයා. බුද්ධ ශ්‍රාවකයාට ලෝතර බුදුරජාණන් වහන්සේ නියම කරනවා ආයුධයක් අරගෙන මේ තුඹ සහාරන්න. ශරීරය නැමැති තුඹ සහාරන්න. ආයුධය මොකද්ද? මාර්ග ප්‍රඥාව නුවණ. හාරනවයි කියන්නේ වීරිය උපදවාගෙන මේක ගැන හාර උස්සලා බලන්න. තමාගේ නුවණින් තමාගේ ශරීරයේ නැමැති තුඹස පිළිබඳව හාරා උස්සලා බලන්න බුදුහාමුදුරු පෙන්눔 කරපු අවස්ථාව. දැන් සුමේද මොකද කරන්නේ? බුද්ධ ශ්‍රාවකයා බුදුන් වහන්සේ පෙන්වා වදාළ විදිහටම තමාගේ ශරීරයේ පිළිබඳව හාරා උස්සලා බලන්න සූදානම් වෙනවා බණ භාවනාව තුළින්. ඒ විදිහට භාවනා කරන්න පෙළඹෙනකොට ඉස්සරලාම ඉදිරියට එනවා අගුලක්. කුමාරකාශ්‍යප අගුල කියලා කියන්නේ අවිද්‍යාවට නමක්. තමාගේ නුවණින් තමාගේ ශරීරයේ පිළිබඳව හාරවුස්සලා බලන්න සූදානම් වෙනකොට ඉස්සරලාම එන්නේ නොදන්නාකමයි. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, මෝඩකම. චතුරාර්ය සත්‍ය නොදන්නාකම. අවිද්‍යාව යම් තැනකට අගුලක් දැම්මනම් දුරකට එතනින් එහාට යන්න බෑ. ඒ අගුල ගලවලා ඉවත් කරන්න ඕනේ. ඒ වගේ බණ භාවනා කරලා නිවන් අවබෝධ කරගන්න වෙර වීරිය වඩන ශ්‍රාවකයත් කුමක්ද කළ යුත්තේ? පළමු කොටම මෝඩකම, මුලාව, අවිද්‍යාව අයින් කළ යුතුයි. අගුල ගලවලා ඉවත් කරන්න අවිද්‍යාව නැති කරලා දාන්න. කුමාර කාශ්‍යප දැන් හාරගෙන යන්න. ප්‍රඥාව නැමැති ආයුධය අරගෙන තුඹස නැමැති මේ ශරීරය හාරා උස්සගෙන යන්න. ඊළඟට හම්බ වෙන්නේ ගෙම්බෙක්. කුමාර කාශ්‍යප ගෙම්බ කියලා කියන්නේ ක්‍රෝධයට නමක්. ක්‍රෝධය ගෙම්බෙකුට උපමා කරලා තියෙනවා බණ පොත්වල. ගෙම්බ කියන සතා හැදෙන්නේ ඔය රොඩු ගොඩක් ළඟ පඬරැල් කොළ ගොඩක් වගේ තැනක ගෙම්බෙක් හැදෙන්නේ. ඒ තැන්වල හැදෙන ගෙම්බා ළඟට ගිහින් කෝටු කෑල්ලකින් පොඩ්ඩක් ගෙම්බට තට්ටු කළොත් මොකද වෙන්නේ ගෙම්බ ඩිංග ඩිංග ඩිංග ඩිංග ඉදිමෙනවා පිම්බෙනවා තට්ටු කරන්න තට්ටු කරන්න ගෙම්බගේ පිම්බීම වැඩි වෙනවා. පිම්බිලා පිම්බිලා අන්තිමට මොකද වෙන්නේ ගෙම්බ? උඩු බැලිය අතට හැරෙනවා. එතනින් එහාට උට කරන්න දෙයක් නැහැ. මොකෙක් හරි සතෙක් ඇවිල්ලා උඩ හැගෙන යනවා. ආහාරයක් හැටියට උගුදුරක් හැටියට ගන්නවා. උගේ ජීවිතය එතනින් ඉවරයි. කුමාර කාශ්‍යප ක්‍රෝධය කියන එකක් ගෙම්බෙක් වගේ පුංචියට හිතේ පහළ වෙන අකුසලයක් මේක. ඒ අකුසලයේ ක්‍රෝධය තරහ කියන එක හිතේ පහළ වෙනකොටම හිතේ තියෙන ලේ ටික රත් වෙන්න පටන් ගන්නවා. ලේ ටික රත් වීම නවත්තගත්තේ නැත්නම් ඇඟ වෙවුලන්න පටන් ගන්නවා. ඇඟ වෙවුලීම නවත්තගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හකු හෙලවෙන්න පටන් ගන්නවා. හකු හෙලවීම නවත්තගත්තේ නැත්නම් වටපිට බලනවා. වටපිට බැලීම නවත්තගත්තේ නැත්නම් අතට අහු වෙන දේ ගන්නවා. අතට අහු වෙන දේ ගැනීම නවත්තගත්තේ නැත්නම් ළඟ ඉන්න මිනිස්සයාට විනාශයක් කරනවා. ළඟ ඉන්න මිනිස්සයා ඉස්සර වුණා නම් තමාගේ ජීවිතය උතනින් ඉවරයි. ගෙම්බ ඩිංග ඩිංග පිම්බිලා පිම්බිලා ගිහිල්ලා උගේ ජීවිතේ වෙනසලා ගියා. ඒ වගේ ක්‍රෝධය තරහ කියන එකත් ටික ටික ටික ටික හිතේ වැඩි වෙලා වැඩි වෙලා ඇවිල්ලා අන්තිමට තමාගේ ජීවිතේ වනස ගන්නවා. ඒක නිසා ගෙම්බ ගලවල ඉවත් කරන්න කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයට බුදුහාමුදුරුවෝ දෙන පණිවිඩය මේ ක්‍රෝධය කියන එක අයින් කරලා දාන්න. දැන් නැවත හාරගෙන යන්න. නැවතත් හාරගෙන යනවා සුමේද? මේ ශරීරය ගැන හාරවුස්සගෙන යනකොට ඊළඟට අහුවෙන්නේ මොකද්ද? දෙමන් සංදියක්. දෙමන් සංදිය කියන්නේ කුමාර කාශ්‍යප විචිකිච්ඡාවට නමක්. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය තියෙන මිනිස්යාට හොඳ නරක තේරුම් ගන්න බෑ නිවැරදිව. බණ පොතේ උගන්වනවා සල්ලි මිල මුදල් ටිකක් අතට අරගෙන ඉදිරියට පාරට බහලා යන මිනිස්සයාට පාරට බහලා ඉදිරියට යන මිනිස්සයාට හම්බ වෙනවා මහ විශාල කාන්තාරයක් කාන්තාරය දිගේ ඉදිරියට යනකොට දෙපැත්තට පාරවල් දෙකක් තියෙනවා. මේ මිනිස්සයා මොකද කරන්නේ? මෙතන පොඩ්ඩක් නවතිනවා. තමාට උවමනා තැන්ට යන්න වම් පැත්තට හැරෙන්නද, දකුණු අත පැත්තට හැරෙන්නද කියලා තමාට ලොකු ගැටලුවක්. ඒක නිසා ඒ පුජ්‍යලයට නැවතිලා ඉන්නකොට කවුරු හරි හතුරෙක් ඇවිල්ලා මෙතෙන් ඇවිදින් මේ මිනිස්සයාට විනාශයක් කරලා තමා ළඟ තියෙන වටිනා දේ උදුරගෙන පැහැරගෙන යනවා. කුමාර කාශ්‍යප. සැකේ කියන එක ඇති වුනහම යම් කිසි කෙනෙකුට ඔහුම ඒ මිනිස්යාත් පින්දහම් කටයුතු කිරීම කරෙන් නවතිනවා. මේකද නිවන්ට මඟ මේක දිව්‍ය ලෝකෙට මඟ මේක අපායට මඟද කියලා තේරුම් ගන්න බෑ සැකසිතයි. එතන ක්‍රියාත්මක වීම නවත්තනවා. ප්‍රතිඵලය මායාගේ වසඟයට යනවා. ගිහිලා සමහර විට අවීචි මහා නරකෙ ගිහිල්ලා නවතිනවා. ඒක නිසා දෙමන් සන්දිය ගලවලා ඉවත් කරන්න කියන්නේ ඕකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් නැවත හාරගෙන යන කුමාර කාශ්‍යප. ඒ හාරගෙන යනකොට හම්බ වෙන්නේ පෙරහංකඩයක්. පෙරහංකඩය කියන එක කුමාරකාශ්‍යප පංච නීවරණ ධර්මයට නමක්. පංච නීවරණ ධර්මයට නමක් පෙරහංකඩය. පෙරහංකඩය කියන එක තියෙන වතුර ටිකක් පෙරා ගන්න. මේකට වතුර කෝප්පයක් දැම්මත්, ජොග්ගුවක් දැම්මත්, බාල්දියක් දැම්මත්, කලගෙඩි 100ක් දැම්මත් එකම වතුර බිඳුවක්වත් මේක රැඳෙන්නේ නැහැ. ඔක්කොම වතුර ටික පෙරලා යනවා. කුමාර කාශ්‍යප පංච නීවරණ ධර්මයේ කියන මේ අකුසල ධර්ම පහ ජීවිතේ ක්‍රියාත්මක වෙන පුජ්‍යලයාගේ ගුණධර්ම කියන එක කිසිවක් හදවතේ රැඳෙන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද, තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන බරපතල අකුසල ධර්ම ක්‍රියාත්මක වෙන පුජ්‍යලයාගේ හිතේ වෙන කිසිම ගුණයක් පිහිටන්නේ නැහැ. හරියට පෙරහංකඩේට වතුර වැක්කරුවා වගේ. ඒක නිසා පෙරහංකඩේ ගලවලා ඉවත් කරන්න කියන්නේ පංච නීවරණ ධර්මයේ ඉවත් කර දාන්න නැවත හාරගෙන යන්න. ඒ හාරගෙන යනකොට හම්බ වෙන්නේ ඊළඟට ඉදිබුවෙක්. කුමාර කාශ්‍යප ඉදිබුවා කියන්නේ ඉබ්බට නමක්. ඉබ්බගේ දකින්න ලැබෙනවා අංග පහක්. කකුල් හතරක් ඔළුව. ඒ වගේ මනුස්ස ශරීරයත් අංග පහක් තියෙනවා. පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ පංචස්කන්ධය ගැන තියෙන ආසාව බලාපොරොත්තු අතහැර දාන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉබ්බ ගලවලා ඉවත් කරන්න කියන එක සංකේතවත් කරමි. නැවත ආරගෙන යන්න සුමේද නැවතත් ආරගෙන යනවා මේ ශරීරේ නැමැති පංචස්කන්ධය. තුඹ සහාරගෙන යනකොට අහුවෙන්නේ මස් කපන කොටයක් හා කැත්තක්. කුමාර කාශ්‍යප මස් කපන කොටේ හා කැත්ත කියන්නේ මනුස්ස ජීවිතයක තියෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහත් මේ පහට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහත්. ඕක තමයි වස්තුකාම ක්ලේශකාම කියන්නේ. ක්ලේශකාමයේ නැමැති කොටේ උඩ තියලා වස්තුකාමයේ කපලා පෙති ගහලා දානවා. ඒ වගේම වස්තුකාමයේ නැමැති කැත්තෙන් ක්ලේශකාම කියන ඒවා කපලා පෙති ගහලා දාන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මස් කපන කොටේ කැත්තත් අයින් කරන්න කියන්නේ මේ වස්තුකාම ක්ලේශකාම අපේ ජීවිත වලින් ඉවත් කරලා දාන්න කියලා. නැවත හාරගෙන යන්න. ඒ හාරගෙන යනකොට හම්බ වෙන්නේ ඊළඟට මස් වැදැල්ල. මස් වැදැල්ල කියන්නේ කුමාර කාශ්‍යප නන්දි රාගයට නමක්. නන්දි රාගය කියන වචනේ දීර්ඝ වශයෙන් විග්‍රහ කරන්න වෙලාවක් නෙවෙයි. අපි ගත්තොත් කෙටියෙන් ආශාව කියන වචනේ. ඔකට කියනවා තණ්හාව කියලා. තව වචන ගොඩාක් ඔකට දෙනවා දෙන්න පුළුවන් උත්තර ගොඩක් තියෙනවා. ඒක හරියට මස් වැදල්ලක් වගේ. අර පොතලිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පොතලිය බමුණට ඉගැන්වුවා බමුණෝ උගුස්ස කියන කුරුල්ල මස් කණ්ඩ හරි ආසයි. ඌට මස් වැදල්ලක් කොතන හරි තිබිලා අහු වුණොත් ඌ දැඩිව නියපොතු වලින් අල්ලගෙන ඔක අහසට ඉගිල්ලෙනවා. ඉගිල්ලුණාට පස්සේ දකින දකින කුරුල්ලෝ ඌ පසු පස්සේ පියාඹාගෙන ගිහිල්ලා ඌට කොටනවා. මස්වැදල්ල අල්ලාගෙන ඉන්න තෙක් ඌට හිරිහැර කරනවා. මස්වැදල්ල අල්ලගත්තු උගුස්සා උගේ ජීවිතේට ආදරේ නම් ආදරෙන් අල්ලගත්තු මස්වැදල්ල අතහරින්න වෙනවා. ඒ වගේ කුමාර කාශ්‍යප මෙතනත් මේ මස්වැදල්ල නන්දිරාගේ කියන කයින් කරලා දාන්න. කවුරුත් කැමති මේක අයින් කරලා දාන්න. නැවත හාරගෙන යන්න මේක තමයි සත්වයාගේ සංසාර ගමනට මුල භයානක අකුසලයක් නන්දි රාගය ඉවත් කරන්න මස්වැදල් අයින් කරන්න හාරගෙන යන්න අවසානයේ හම්බ වෙනවා නාගේ ආහා නාගයා හා ගැටෙන්න එපා කියන ප්‍රකාශනය කළේ කුමාර කාශ්‍යප නාගයා කියන්නේ රහතන් වහන්සේට නමක් රහතන් වහන්සේට නාග කියන වචනේ යොදාපු අවස්ථා කොතෙකුත් බුද්ධ දේශනාවේ තියෙනවා කුමාර කාශ්‍යප හාමුදුරන්ට පැහැදිලි කරලා දුන්නේ මේ නාගයා කියන්නේ රහතන් වහන්සේ රහතන් වහන්සේගේ தත්වෙට පත්වෙන්න කුමක්ද කළ යුත්තේ කියන එකයි මේ වම්මික සූත්‍ර දේශනාව තුළින් ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන පණිවිඩය. අටුවාවේ සඳහන් වෙනවා කුමාර කාශ්‍යප හාමුදුරන්ට මේ සියල්ල පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේ මේක අරමුණක් හැටියට අරගෙන බණ භාවනා කරලා රහත් ඵලයටපත් වුණා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාය කියලා. මේක තමයි වම්මික සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඊ타මත්ම කෙටි හැඳින්වීම. ඉතින් මම මුලින් සඳහන් කරපු ගාථාව මේකට අන්තර්ගත වෙන පැත්තක් තියෙනවා. භාණ්ඩක කුමාරකාශ්‍යප පොඩි හාමුදුරු ඉපදුන අවස්ථාව අම්මගේ කුසෙන් බිහි වෙලා පැය ගාණක් යන්න පෙර ආතුව ඒ දරුවා අරගෙන ගියා රජමාලිගාවට. ගිහින් කතා වඩා ගත්තා. දැන් අම්මට මොකද වෙලා තියෙන්නේ? කිරියරෙනවා. දරු කැක්කුම උහුල ගන්න බෑ. හැඬු කඳුලෙන් යුක්තව අවුරුදු 12ක් පමණ කාලයක් පාර දිහා බලා ඉන්න කොහාටද මගේ පුතා ගියේ? කවුද මගේ පුතා අරගෙන ගියේ? පුතා දැන් එයි දැන් එයි කියලා 12 අවුරුද්දක් තිස්සේ මෙහෙණි ආරාමයට වෙලා පාර දිහා බලාගෙන හැඬු කඳුලෙන් කල් ගෙවෙනවා. කුමාර කාශ්‍යප මාතා. දැන් පුතා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කෙනෙක්. බුදුන් වහන්සේට වැඳලා පාරට බැස්සේ පාත්‍රෙත් අරගෙන තනි පංගලමේ පින්ඳ පාතේ වඩින්න. පින්ඳ පාතේ වැඩම කරවගෙන යනකොට අනේ කුමාර කාශ්‍යප මාතාව පාරින් මේ ආරාමේ ඉඳන් පාර දිහා බලා ඉන්නකොට කුමාර කාශ්‍යප හාමුදුරුව වඩිනවා දැක්ක. පුදුම විදිහේ දරු සෙනෙහසක් දරු කැක්කුමක් උහුලා ගන්න බෑ අම්මා කෙනෙකුට. පුදුම සෙනෙහසක් ආදරයක් දුවගෙන දුවගෙන ගියා අවුරුදු ගණනාවකට පස්සේ මගේ පුතා මට දැක ගන්න ලැබුණා. සිප වැළඳ ගණ්ඩයි මේ යන්නේ. මෙතනදී මහානකමක් ගැන කල්පනාවක් නැහැ. දරු සෙනෙහස ඊට වැඩි ඉහළට ආවා. ඒක නිසා දුවගෙන සිප වැළඳ ගන්න යනකොටම රහතන් වහන්සේ කල්පනා කළා. අම්මට බැරි වුණා තව දරු කැක්කුම අයින් කර දාන්න. මේ වෙලාවේදී මා ළඟට එන්නේ ආදරයෙන් සිප වැළඳ ගණ්ඩයි. මේ කාර්යය සිදු වුණොත් එහෙම මුළු ලෝකයාටම මේක ප්‍රසිද්ධ වෙලා ගිහිල්ලා සම්බුද්ධ ශාසනයටත් මහනින්දාවක් වෙනවා. අනිත් පැත්තෙන් මේ අම්මට සසර ගමන කෙටි කරගන්න මේ දරු කැක්කුම අයින් කරලා දාන්න වෙනවා. ඒ කාර්යය කරගන්න කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. ළඟට එනකොටම කෑ ගහලා කිව්වා එපා මා ළඟට එන්න මගේ ආදරයක් නැහැ කිව්වා 12 අවුරුද්දක් තිස්සේ තිබුණ දරුසෙනෙහස කැඩුනේ උතනින් එතනින් ඒ දරුසෙනෙහස කැඩුනා මගේ පුතා මට ආදරේ නෑ නේද කියන හැඟීම ඇති වුණා ඇයට පුදුම විදිහේ කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීම තමයි ඔන්න නිවන් මඟට හේතු වෙන මාර්ගය. දරුසෙනෙහස අතහැර දාපු දවසට තමයි ඔය සියල්ලක් කරගැනීමේ වාසනාව උදා වෙන්නේ. ඒක නිසා කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ මේ ප්‍රකාශනයත් එක්කලාම කුමාර කාශ්‍යප මාතාවගේ කලකිරීම ඇති වුණා. හිස් සතින් ආපහු ආරාමයට ගියා. පැත්තකට වෙලා කල්පනා කළා. මට කාගේවත් පිළිසරණක් නැහැ. මම තනි වුණා. පුදුම විදිහේ කලකිරීමකින් භාවනා කළා. භාවනා කිරීමේ ප්‍රතිඵලය අමා මහ නිවනින් සැනසීම ලබන්න වාසනාව උදා කරගත්තා. මෙන්න මේ ප්‍රවෘත්ති ලෞතර බුදුන් වහන්සේට දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං තමාට පිහිට වෙන්නේ තමාමයි තමාගේ ජීවිතයට පිහිට වෙන්න ඉන්නේ තමාමයි. කෝහිනාතෝ පරෝසිය වෙන කවුද පිහිට වෙන්න ඉන්නේ කිසිවෙක් නැත. මේකනම් ලෝකේ තියෙන ස්වභාවය ඇත්ත සිද්ධිය තේරුම් අරගෙන අත්තනාව සුදන්තේන මනාව තමාගේ ජීවිතය দমনය කරගත යුතුයි මෙල්ල කරගත යුතුයි පාලනය කරගත යුතුයි නාතන් ලබති දුර්ලභං අන්න ඒ විදිහට කටයුතු කළොත් අමාරුවෙන් ලබන්න තියෙන රහත් ඵලය අවබෝධ කරගන්නවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාව තුළින් මතක් කරලා දුන්නා. කුමාර කාශ්‍යප මාතාව මුල් කරගෙන දේශනා කළේ ගාථා දේශනාව කුමාර කාශ්‍යප හාමුදුරුව මුල් කරගෙනයි අර වම්මික සූත්‍ර දේශනාව කළේ. කුමාර කාශ්‍යප මාතාවගේ පුතා කුමාර කාශ්‍යප රහතන් වහන්සේ ඉතින් මේ කතා දේශනාව තුළින් අපට බොහොම ලස්සන පණිවිඩයක් දෙනවා. ඒ තමයි අපි ඉතිහාසය කියවනවා. ඉතිහාස පොත් කියවනවා, පත්තර කියවනවා, ඒ වගේම ප්‍රවෘත්ති බලනවා, අහනවා. නොයේක් විදිහේ දේවල් ඒ පැත්තට නැඹුරු වෙලා හුඟ දෙනෙක් කරනවා. මොනවාද මේ කරන්නේ? ඇයි අපි ඉතිහාස ගැන කියවන්නේ? ඇයි අපි පත්තර කියවන්නේ? ඇයි අපි ප්‍රවෘත්ති අහන්නේ? මේ ඔක්කගේම කරන්නේ මේ අනුන් ගැන හොයනවා. ඕක නේද ඔය කරන්නේ? මේ ඔක්කොම කරන්නේ අනුන් ගැන හොයන. අහවලා මොකද කළේ? අහවල් තැන මොකද උනේ? අහවල් රජුරෝ කොයි කාලේ ජීවත් වුනේ? මේ අනුන් ගැන හොයන. අනුන් ගැන හෙවීම වැරදිද? වැරදි නෑ. බුදුහාමුදුරු මේක වැරදි කියලා දේශනා කළේ නැහැ. ඔක වරදින තැනක් තියෙනවා. ඒ තමයි අනුන් ගැන හොයලා මේවා හුවා දක්වන්නට ගියොත් අන්න එතන වැරදි. අනුන් ගැන හොයලා ඒකෙන් යම් පාඩමක් ඉගෙනගෙන තමාගේ ජීවිතේ නිවැරදි කරගන්නවා නම් ඒ පැත්තයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අගය කළේ. ඒක නිසා ඔය කාර්යය කරන්ඩ අනුන් ගැන හොයන්න නෙවෙයි වම්මික සූත්‍ර දේශනාව තුළින් දීලා තියෙන තමා ගැන හොයන්නයි. තමාගේ ජීවිතය පිළිබඳව හාරවුස්සලා බලන්නටයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය දේශනා කළේ. ඒක නිසා මේ තුලින් ඔබ යම් පාඩමක් ඉගෙනගෙන දන් දීලා විතරක් නිවන් දකින්න බෑ. සිල් රැකලා විතරක් නිවන් දකින්න බෑ. අවසානයේ අපේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන තමාගේ නුවණින් අන්න ඒක තේරුම් ගන්න තමයි ලෞතර බුදුරජාණන් වහන්සේටත් සාරා සංකල්පලක්ෂය දුක් විඳින්න උනේ. පරිේෂණ කළේ, පරීක්ෂණ කළේ මේ තමාගේ ශරීරය පිළිබඳ යථාර්ථයේ තේරුම් ගන්නයි. ඒක නිසා මේක හරිම අපහසු කාර්යයක්. යන්නේ ලෝකේ අනුසෝතගාමි පටිසෝතගාමි පැත්තට හරවගත්තු දවසටයි අපට නිවන් මඟ පෑදෙන්නේ. ඒ යථාර්ථයේ තේරුම් අරගෙන ඔබ මේ කරන මහා බරපතල පින් දහම් කටයුතු තියෙනවා. ඒ පින්කම් වලට මේ උතුම් පින්කමත් සහසම්බන්ධ කරගෙන මෙලවත් සැනසීම ලබාගෙන, පරලොවත් සැනසීම ලබාගෙන අමා මහ නිවනින් සැනසීම ලබන්නට මේ උතුම් පින්කම පාරමිතාවක්ම කරගන්නේ කියන පණිවිඩය හදවත් තුලට දෙමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා සාද් සාද් ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්මදේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං තරං දේවෝ වස්සතු කාලේන සච්ච සම්පatti හෝතු ච පීතු භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සා සාදු සාදු අද සෙනසුරාදා රාත්‍රියේ Taman පිළිබඳ විමසීමේ වැදගත්කම පිළිබඳව වම්මික සූත්‍රය ඇසුරෙන් පහදා දුන් අප දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ ආගමික වශයෙන්, ශාසනික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් කරගෙන යන උතුම් සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ රැකවරණයෙන් දුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තුන්තොට අලවල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති දෙලුන්දෙනිය නාපේ ශ්‍රී ශීලානන්ද මහපිරිවිනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගලිගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පඬිතු පූජ්‍යපාද පල්ලේගම සෝමරතන ස්වාමීන් වහන්සේ. ඔබටත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69යි 71 40 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.